අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ධර්ම සාකච්ඡාට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු රත්නසිරි මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ වම දකුණ තියා යන විට මුළු ඇඟම සත්වයන්ාසේ දැනෙනවා. කකුල් වලට බරක් දැනී ඊට පසු එම බර නැති වේ. මෙසේ පැයක් සක්මන් කරමි. ඊට පසු පරියංකයට ගිය පසු හුස්ම විනාඩි 10ක් දැනේ. හුස්ම වල රස්නේ ගතියක් දැනේ. ඉන්පසු නොදැනී යයි. විනාඩි 45ක් පරියංකයේ සිටිමි. මෙලෙස ඉන්නා විට මුළු සිරුරම නලියයි. මෙසේ නලියද්දීත් එය සිතට ගන්නේ නැතුව ආනාපානය බලමි. එවිට නලියාම නැති වේ. උපදේශ බලාපොරොත්තු වෙමි. එතකොට ඒ නලියන එකයි ආනපානෙ දෙකක් විදිහටද පේන්නේ නැත්නම් එකක් විදිහටද පේන්නේ කියලා බලන්න. සමහරට නලියන එක ඇතුළෙම තමයි ආනපානෙ තියෙන්නේ. නැත්නම් ආනපානෙ එක ඇතුළේ තමයි නලියවිල්ල තියෙන්නේ. ඉතින් ලියුපේකන කැමැතිද මේ පැත්තේ Tamange අත්දැකීම හෙලිකරනද මේ නලියන ශරීරේ පවතින පොදු නලියන ගතිය ආනපානෙ මේ වගේ එකිනෙක සම්බන්ධ වෙලාද පේන්නේ නැත්නම් සම්පූර්ණ දෙකක් විදිහටද පේන්නේ කියලායි මට දැනගන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආනපාන සතියට වාඩි වෙලා විනාඩි 10ක් විතර ගියන් පස්සේ හුස්ම ඉහළ පහළ ගන්න එක නිදෙරී යනවා. ඊට පස්සේ තමයි ඇඟ සම්පූර්ණම නලියන්නේ නිකන් සත්තු යනවා වගේ. ඒ අවස්ථාවෙත් ඒක ඇඟට නෙදෙනි එහෙමම ඉන්න ආනාපාන සතිය. එතකොට ඒක එහෙම්ම නැති වෙලා යනවා. ඒක මොකද්ද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න තමයි මම ඒක තමයි උත්තර දෙනවා. ඒක ආනාපානයේ ඇතුළත තියෙන එකක් විදිහට පේන්නේ. නැත්නම් මේ නලියන එක ඇතුලේ ආනාපාන තියෙන වගේද පේන්නේ. ඒක මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. දවස බලන්න හොඳට බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ මුහුද මැද තියෙන රැල්ලක් වගේ දානපානේ පේන්නේ. නැත්තම් මේ රැල්ල ඇතුලේ තියෙන දැඟලිලක් වගේද මේ ආනපානේ ඇතුලේ මේ කම්පන චංචල තියෙන කියලා. එහෙම නැත්නම් මේ දෙක වෙන් කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් එකේම පැතිකඩ දෙකක්ද කියන එකට ලෑස්තිලා යන්න. තව තව අත්දැකියට අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන තමන්ටම තේරෙයි. සමහර විටක ආනපන ඇතුළෙමත් මේ වගේ කම්පන චංචල තියෙනවා. සමහරට මුළු කයම කම්පන චංචල වෙලා ඒක ඇතුළේ ආනපානෙත් තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රකට කොයි එකද ඒක බලනවා. බලනකොට හැම වෙලාවෙම බලනවා මේ දෙක අතර මොන වගේ සම්බන්ධකමක්ද තියෙන්නේ කියන එක බලන්න. දෙකම හොඳයි. ඒකයි කොටිම දැනගන්න තියෙන දෙකම හොඳයි. දෙකම සතිය තියෙන්නේ. දෙකම කාම විනිබන්ධෙකුත් නෙවෙයි. කාය විනිබන්ධෙකුත් නෙවෙයි. දැන් ඊට වැඩි ඇතුලට ගිහිල්ලා තියෙන්නේ මේක හොඳට ලෑස්ති වෙලා ගිහිල්ලා වැඩි වැඩි අත්දකින්න එකයි කරන්න ඕන. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මට සක්මනේදී මුළු ශරීරයම දැනේ. මෙසේ gediya පිටින් දැනෙන විට මට සිතෙන්නේ ලී රූකඩයක් ඇවිදිනවාක් මෙනි. මෙවිට ගමනේ වේගය අඩුවේ. මෙවිට මම පිටතින් සිට මනසින් මේ ලී රූකඩයේ සක්මන බලා සිටිමි. මෙලෙස පැයක් සක්මන් කරත් මට එතරම් මහන්සියක් නොදැනේ. මේ අතර වාරයේ සමහර විට gediya පිටිම නොදැනී පාදවල හා යටිපතුලේ චලනය පිළිබඳව පමණක් සිත සතිමත් වේ. මෙවිට පාදවල වේදනාවක් දැනේ. නමුත් වේදනාවෙන් ඔබට ගොස් පාදවල චලනයට සිත සතිමත් වේ පමණයි. ඔය ඉතින් මේ විදිහට විස්තර වෙනකොට මේ පැයේම සතිය තියෙනවා කියන එකට මේ යෝගාවචරය වග වෙනවද කියලායි දැනගන්න ඕනේ. gediya pitin දැනුණා හෝ පතුලේ තියෙන වම දකුණු වශයෙන් දැනෙලා මිලි පැය පැය ගැනම වග වෙන්න පුළුවන්. පැයම මං සතියෙන් හිටියා කියන එක ඒ කෙනාට සාහිතික වෙන්න පුළුවන්ද නැත්නම් වෙනදට වැඩිය පැය සම්පූර්ණයෙන්ම විස්තර කරන්න පුළුවන් ගතිය වැඩි වීමක්ද මේකෙන් සඳහන් වෙන්නේ කියනවනම් ඉල්ලුවේ නැති වුණාට උපදෙස් දෙන්න පුළුවන්. කැමැති දේ ලියාපු එකනා ඉදිරිපත් වෙන්න මේ මේ තක්මන පුරාවටම පැයෙම සතිය තිබුණා කියන එකද මේකෙන් කියවෙන්නේ කියන්නේ. අත උස්සන්න කැමැති නම් අපි යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව කරගෙන යමි. ගත වූ දින සියල්ලේ සාරාංශයක් පහත ඉදිරිපත් කරමි. ආනාපානය හෝ සක්මන හෝ එදිනෙදා කටයුතු වලදී කයේ ඉරියව්ව ධාතු හතරේ ස්වභාවය එක් ධාතුවක වේගයෙන් වෙනස් වෙන ස්වභාවය යන ආදිය. ඊතා සනීප සමීපව බල කිරීමකින් තොරව දියුණුවෙන් දියුණුවට පත්වෙන බව අවබෝධ කරගත්ෙමි. දවසක් හැර දවසක් වගේ මේවා දියුණුව දකින දවස් හා බොඳ වී උදාසීන වන දවස් පසු කරමින් ගියද කාර්ය දිගටම කරගෙන යමි. දැන් මගේ භාවනාවේ හොඳ දවස් නරක දවස් බෙදීමේ කටයුත්ත නැවතී ඇත. සිතට දැනෙන ඕනෑම අරමුණක් අසත්පුරුෂයන්සේ දැනේ. මූලික අරමුණ විචිත්‍රවත් නොවන දවස් නරක දවස් ලෙස නම් කර තිබුණද ඒ නිසා භාවනාවට උනන්දුව වැඩි කරන නිසා ඒවා පසුව හොඳ දවස් ලෙස ගමි. භාවනාව හොඳින් කෙරුණු දවස්වල සිදු උද්දාමයන් නිසා මූලික අරමුණු පවා අමතක වී තිබූ බව මතක් වී ඒවා නරක දවස් ලෙස නම් කෙලිමි. මගේ ලෝකයේ හොඳ නරක පැටලී ගොස් ඇත. දැන් වන විට අරමුණු වල හොඳ නරක බෙදීම වෙහෙසක් බව දැනේ. එම කටයුත්ත ඉබේම අඩු වෙමින් පවතී. මම මොහොතකට භාවනා කරනවාදයි සිටි කලකිරී සිටියත් වෙනදාට වඩා සතියෙන් උනන්දුයෙන් කාලය අපතේ නොයවා භාවනා කරන බව අත්දකිමි. දැනට ඇසීමට ගැටලු නැත. ශාරීරික අපහසුතා මැද උවද භාවනා කරගෙන යා හැකිය. සියලු දුර්වල වුවද භාවනාව තවදුරටත් සිදු කරගෙන යාමට සිතට පණ ඇති බව දැනේ. වීර්ය අත් නොහැරිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මම මේක ලියවිලා තියෙන බෙන්දට වැඩිය සතියක් පවතින බවට සාක්ෂි වෙලා තියෙනවා. ඒ නිසා ඒක පුළුවන් තරම් හැම ඉරියව්වෙම උදේ නැගිටපෙලා ඉඳලා ආය නැවත නිින්දට යනකම් හැම ඉරියව්වෙම පුළුවන් තරම් දුරට සතියෙන් ගත කරන්න පුළුවන් කියන කතාවත් ආපු ගමන් කොච්චර රාජකාරී තිබුණාද දැන් මෙහෙදී ඉතින් ඇත්තේ නෑනේ මෙහෙ තියෙන ආරණ්‍ය කාලසටහනනේ ඒකෙන් අදහස ගත්තට පස්සේ තමන්න පුළුවන් වෙන වැඩක් කරද්දී වුණත් ගැඹුරක් නැතුණාට සාමාන්‍ය සත්‍ය පවත්වන්න පුළුවන් කියලා ඒක නිකන් මේ උදාහරණයක් වශයෙන් ගන්න කෙල්ලෙක් ලොකු වෙනා වගේ වැඩක් වැඩි වියපත් වෙනවා වගේ වැඩක්. ඊට පස්සේ තමයි පූර්ණ ජීවිතේ පටන් ගන්න. එතෙන්ද එනකන් අපිට මේ ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි, දැවිදිනකොට මෙහෙමයි කියලා පුංචි පුංචි කොටස් වලට අල්ලන්නේ. දවස පුරාම මට දල වශයෙන් සතියින් ඉන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ ඒ වැඩි වියටපත් වෙනවා. යෝගාවචරයට ඊට පස්සේ මොලේ සම්පූර්ණයෙන් වැඩ කරන්න ගන්නවා. ඒක පැත්තක් නෙවෙයි සම්පූර්ණයක වැඩ කරන්න ගන්න. ඒකට වැඩ නොකරන කොටසත් අහු වෙනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. පුළුවන් තරම් ඒක ජීවිතේ මුලටම ගන්න කියලා කියනවා. මට මේක මුළු දවස පුරාම සතියෙන් ඉන්න පුළුවන් කියන එක ජීවනයේ ජීවිතයේ භද්‍ර යවුණේ ජීවිතයේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී යවුණේ තියේදී දෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම තෑවැද්ද. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ තව කෙනෙකුට මේ මේ දෑවැද්ද දෙන්න. බුලන් තරම් මේ මහා ලොකු ගැඹුරු ඥාන විපස්සනා ඥාන මේ ධ්‍යාන මාර්ග බල නැති වුණත් මොන කාර්යබහුල ජීවිතයක් හිටියත් දවස පුරාම සතිය ඉන්න පුළුවන් මට කියන විශ්වාසය ඇති කරලා දෙන්න ඇති කර ගන්න උත්සාහ කරන්න. ඒක තව කෙනෙකුට මැරෙන්න ඉස්සලා කියලා දෙන්නත් උත්සාහ කරන්න. ගරු ස්වාමින් වහන්සේ මා පළමුවෙන්ම සක්මන් භාවනාවේ පැයක් පමණ යෙදුණෙමි. වම දකුණයයි වම් පාදයට සහ දකුණ පාදයට හිත පිහිටුවමින් ටික වේලාවක් ඉක්මනින් සක්මන් කෙලෙමි. ඊට පසු වම් පාදයට සහ දකුණු පාදයට සිහිය පිහිටුවමින් ටිකක් හෙමින් සක්මන් කෙලෙමි. මෙසේ ටික වේලාවක් එසේ කරමින් වම් පාදයේ දෙස වම් පාදය ඔසවමින් විලුඹ දෙසට සිට ඇඟිලි දක්වා සතිය පිහිටුවමින් ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිහියෙන් දකුණු පාදයේද එසේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි සිහිය පිහිටුවමින් සක්මන් කරන විට ඊට ඉක්මනින් ඔසවනවා, තබනවා යයි සිහිය පිහිටවා සක්මන් කිරීමට හැකියිය. මෙසේ පැයක් පමණ සක්මන් කරන කල පොළවේ තද ගතිය, පාද ඔසවන විට ලිහිල්වන බව, ගෙන යන විට පාදයේ සැරෙන ගතියද දැනුනි. මෙසේ සක්මනේදී සිත අරමුණු පසුපස නොයා කයේ සිහිය පිහිටවා ගැනීමට හැකියිය. ආනාපාන සති භාවනාව සක්මන් භාවනාවේ පැයක් පමණ යෙදී ආනාපාන සති භාවනාවට වාඩි වුනේමි. වාඩි වී සිටින ඉරියව්ව හිස සිට දෙපතුල දක්වා සිහියෙන් ටික වේලාවක් බලා සිටියෙමි. දෙයස් වසාගෙන සිටියෙමි වරහන් තුල. ඊට පසු හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් ඇතුල් වීම සහ පිටවීම ගැන බලා සිටියෙමි. ටික වේලාවක් මෙසේ සිටින විට ආශ්වාසය දෙස බලා සිටින විට ආශ්වාසය සහ ප්‍රශ්වාසය එක සමාන බවක් තේරුණි. මෙසේ සිහියෙන් සිටින විට ආශ්වාසය දිගු බවත් ප්‍රශ්වාසය කෙටි බවත් වැටහිණි. මෙසේ සිහියෙන් සිටින විට ආශ්වාස වාතය සීතල බවත් ප්‍රශ්වාස වාතය උණුසුම් බවත් වැටහිණි. සිහියෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කෙලෙමි. මෙසේ සිටින විට හිසේ පණුවන් නලියනවා වගේ දැනිනි. මේ ඊතා අමාරුවෙන් වේසා සිටියෙමි. හිස අත ගන්නට සිතුණා. ඒත් ඒ දෙස විමසිල්ලෙන් සිටන විට ක්‍රමෙන් සිඳී යන බව තේරුණි. එම වේදනාව සංසිඳී යන විට වම් ඇස යටින් කූඹියන් යන්නාසේ දැනිනි. මේද අතගා බැලීමට සිතුණත් අමාරුවෙන් ඉවසා සිහියෙන් සිටියෙමි. එවිට මොහොනේ පහළට කූඹියා යන්නාසේ දැනි ක්‍රමෙන් නැතිවිලි. කොන්දේ වේදනාවක් මේ අතරම ඇතිවිය. එය විඳීමට අමාරුම වේදනාවක් බව සිහියට දැනේ. ඊටාම අමාරුවෙන් ඉවසාගෙන සතිය පිහිටවාගෙන සිටින විට කට ඇරෙනවා වගේද වම් මත වැලමිටට ළඟින් පහළට යනවා වගේ දැවුණා. ඒත් ඉරියව් වෙනස් කිරීමට උත්සාහ නොකර ටික වේලාවක් සිටින විට මගේ මුහුණ පෙනෙන්නට පටන් ගැහිණි. නාසය පළමුවෙන් දුටුවෙමි. ඊට පසු කට මා සිටින ඉරියව්ව පෙනිනි. කට ඇරී හෝ ඇදවි නොතිබිනි. ඊතා සුළු මොහොතක් මේ දර්ශනය තිබුණු බව වැටහිනි. ඊට පසු කය තිබෙන බව ආස්වාසය ප්‍රස්වාසය තිබෙන බව බාහිරින් ඇසෙන ශබ්ද අඩ නින්දේ දීමෙන් ඇසෙන බව තේරුණා. තා සැහැල්ලු බවක් සුවයක් දැනුණා. මෙසේ වැඩි වේලාවක් ඉන්න උවමනාව ඉන්න උවමනා බව දැනුණා. ඒ අවස්ථාවේ කියන තරම් මට නොතේරෙයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් විස්තර ඉදිරිපත් කරන්න ඉතර එන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ විදිහට නිරීක්ෂණය කරන්න. එතකොට යම් යම් ශරීරේ වැක් කරන ගතිය, ඇද වෙන ගතිය එනකොට කාය හා විනිබන්ධ අදහස් තියෙනවා නම් ඉතින් සැලෙන්න පටන් ගන්නවා. කොහොමඩක්වත් විකෘති වෙනවා. බලන්නේ නෝට කාය විකෘති වෙනවා. වෙලත් නෙවෙයි සමහරට හිතට පේනවා දැන් ඇද වෙලා ඉන්නේ, කට ඇරිලා තියෙන්නේ, උගුර කහනවා, ඇස්කෙවිනි කහනවා, කටවටේ දෙබරයක් බැඳා වගේ දැනෙනවා. මේ නියපොතු වල නිකන් තෝච්පත් වෙනවා වගේ නානා ප්‍රතිවල් වෙනවා. ඉතින් කය පිළිබඳව විනිබන්දේ තියෙන එක නා ඒවට බය වෙනවා. ඊට පස්සේ අරමුණටත් විවිධාකාර විකාර වෙනවා. කොයි එක පෙනුනත් එකක් පස්සෙවත් යන්න බා ගිය ගමන් ඊගාට එන ජවනිකාව එන හිටිනවා. මේ රෝල් වෙන්න රෝල් අරින්න එකයි තියෙන්නේ. එන්න රෝලට යන්න අරින්න ඕනේ. මොකක් හරි එක නතර කරලා හො ඉස්තර බලන්න හදනවා කියලා කියන්නේ ප්‍රගතිය නතර වෙනවා. ඉතින් ඉව නතර කර කර ඉඳලා මෝඩ වෙලා වෙලා තමයි කවදා හරි මේ කැරකෙන එකට කැරකෙන ඉඩාටලා යන්නේ. ඒකට අසීමිත සටහන් සහ අසීමිත ආකාර පේට පටන් ගන්නවා. ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒකව නතර කර බලනවා කියලා කියන්නේ අනිත්‍ය දර්ශනේ නතර කරනවා. ඒක ලහනවා ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අර එහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ බය. මේ ශරීරයේ තියෙන බය තහ මේ අරමුණට තියෙන බය. ඉතින් ඒක ඔක්කොම විනිබන්ධ නැත්තම් බන්ධන බවටපත් වෙනවා. දැනගෙන යන් දැනගෙන ගිහිලා වෙනදට වැඩිය පොඩ්ඩක් ඉවසනවා. කයට විකෘතියවත් අරමුණට විකෘතියවත් හිතවිලියාවත් වේදනාවත් සද්දාවත් වෙන්දර්ජිය පොඩ්ඩක් ඉවසන්ට ඕනෑ කියන මේ ඒ ආකල්පේ යනකොට ගෙනියනේ සූදානම් ගමන සම්පූර්ණම දෙයක් විනිවිදින්න පුළුවන්. අද ඒකට මේ පටන් අරගත්ත ගමනක් ඉතින් මේක හරිම විචිත්‍රයි වයින් පස්සේ භාවනාව. ඉතින් ඒක මේ පත්තු කරගත්ත පන්දමක් නිවා ගන්න නැතු ඉන්න වගේ අන්නේ අවදි භාවයේ දිගට ගෙනියන්න උත්සාහ කරන්න කියලා කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ අද උදේ වරුවේ සක්මන් භාවනාව මෙසේ සිදුවිය. උදේ 4 පමණ මළුව අතුගා පිරිසිදු කර වැලි පිළිවෙලකට සකසා විනාඩි 5ක් පමණ නිදාසේ අත දිගහැර වේගයෙන් සක්මන සිද්ධ කර ගැනීම සඳහා ඇවිද්දෙන්නේ. එහිදී ලොකු ගල් කට්ට සහ පයට දැනුණ රොඩු කැබිලි සක්මන් මළුවෙන් ඉවත් කර දැමීමි. මම දැන් ඇවිදමි යන අදහස ඇතුව වම දකුණු ලෙස හොඳ අවබෝධ කරගනිමින් විනාඩි 5ක් පමණ ඇවිද්දෙමි. කකුලේ විලුඹ වැලි මත තෙරපීම නිසා වැලි ගැඹුරට එරාගෙන යනවා. කකුලේ මැද කොටස වැලි මත තෙරපීම ඇඟිලි වැලි මත තද කර කකුල එසවීම හොඳ ආකාරව දැනිනි. කකුල ඔසවන විට කකුලේ මස් පිඩුවල ඔසවන කකුල ඔසවන විට කකුලේ මස් පිඩුවල හැකිලිම සහ දිගහැරීම තේරුණි. ආපසු හැරෙන විට තබන පියවර තුන පැත්තකට කරකැවීම අද දින වෙනදාට වඩා වෙනස් බව තේරුණි. වැලි නගන ශබ්දය විලුඹේ ඒ තෙරපීම කකුලේ මැද කොටස බැඳීම ඇඟිලි වලින් තද කිරීම වෙනස් ශබ්ද ලෙස අවබෝධ කර ගතිමි. වවුලන්ගේ තනකොළ පෙත්තන්ගේ හඬ ඉඳ හිට යන වාහන වල ශබ්දය වටහා ගතිමි. ඈත පන්තරක ක්‍රියාත්මක වන පිරිත් හඬ දානීය පිළිල කරන උපාසක මහතුන්ගේ හඬද ශබ්දයේද වෙනම වෙන වෙනම හඳුනා ගතිමි. ඉඳහිට හමායන සුළං සමග දැනෙන රුක්කත්තර මල් සුවඳ හා වෙනත් කැලෑ මල් වල සුවඳද වැටහිමි. මගේ පිය සටහන් එකම සරල රේඛාවක ගමන් කිරීම නිසා ඇති වී ඇති ලකුණ ලකුණු ලොරියක් පසුපස ගෙවි ඇති ඩබල් වීල් වරහන් තුල ඩබල් වීල් නිසා ඇතිවන සලකුණු ලෙස හඳුනා ගතිමි. අනිකුත් සක්මන් මළුවලත් ගමන් කරන අයගේ ඡායාව යාන්තමට පෙනිනි. මගේම පියසටහන් නිසා ඇති වී ඇති ලකුණු වක තබන අලුත් පියසටහනක් ඇති වී නැති වී යන අයුරු හොඳින් දැක බලා ගත්ෙමි. උදේ පහට පමණ ශබ්දයක් gediye ශබ්දය නිසා පැයක් පමණ භාවනා කර ඇති බව වැටහිණි. ඉන්පසු සක්මන් සක්මන ඉබේම වාගේ කිසිම මහන්සියක් නැතුව එකම ආකාරයට තවත් පැයක් පමණ කෙරුණු බව වැටහුනේ උදේ 6ට gediya නාදෝ විටයි. දෙවෙනි පැය පැය කෙසේ ගෙවී ගියාදයි එතරම් වැටහීමක් නැත. පැය දෙකක් සක්මනේ යෙදුනත් කිසිම මහන්සියක් හෝ තෙහෙට්ටුවක් නොදැනිනි. තව බොහෝ වේලාවක් සක්මනේ යෙදීමට පුළුවන් වුවත් උදේ දානීය සඳහා පැමිණිය යුතු බැවින් සක්ව නවතා දැමීමේ ඔබ වහන්සේගෙන් ਵਿਚාරය සඳහා දැන ගැනීම සඳහා මේ ඉදිරිපත් කෙලිමේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ඉතින් මේ වගේ වුණාට පස්සේ ඇතිවෙච්ච එකලස මත පරියන්කයට ගියොත් මේ තියෙන සමාධිය තියෙන සත්‍ය මත විශේෂයෙන්ම ඒ ගැම්මම හැල හැප්පෙන්නේ නැතුව කරගන්න පුළුවන්. දාන ගත්තයි කියලා වුණත් වෙනස් වෙන්නේ නැහැ. ලෑස්තිලා ගියොත් ඒ නිසා හොඳට සක්මණිකින් පනපවා ගත්තොත් කර්මණී කරගත්තොත් හිත ඒක පුළුවන් තරම් වැඩ ගන්න ඕනේ. ඊට පස්සේ සක්මන පරියන්කයකට ගිහිල්ලා ඒකෙන් වැඩ ගන්න එකයි කරන්න තියෙන්නේ. කෙසේ නමුත් දැන් ඉතින් අර විස්තර හොඳට තේරෙන්න පටන් ගන්න වෙලාව ඒ ඇති වුණ ඇති වෙන්නේ සතිය ඇති වෙච්ච නිසා ඊට පස්සේ විස්තර පුළුවන් තරම් ලඟ වෙලා උඩ වැඩි විස්තර විභාග බලන්න පුළුවන් පරියන්කයට ගියාම ඒ නිසා මෙහෙම ගිහිල්ලා පරියන්කයත් ඉඳලා ඒ විස්තර තව තවත් ලං කරගන්න ලං කරගන්න Tamanට මේ විනිශ්චය කරන්න දෙයක් ඇත්තේ නැහැ. පේන දේ වර්තා කරන එක විතරයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. පරියංකයේ ඉඳගෙන සිටන විට පිම්බීම හැකිලිම නොපෙනේ. උඩුකය ඉදිරියට හා පිටුපසට දෝලණය වනු දැනේ. කොතරම් සිත පිට ගියද නැවත පැමිණේ. වෙනදා මෙන් සිතුවිලි පෙවුනද, රූප පෙවුනද, දුකක් කනස්සල්ලක් නොදැනේ. මෙසේ සිටිනා විට නිදිමත ගතියක් දැවුණු විට ඒට සූදානම් වී සිටියේය. ඔළුවේයි හිස්මුදුනේ සිට යම්කිසි දැනීමක් නිදිමත වරහන්තෝ නිදිමත පිළිබඳව ගලා එන්නට විය. එවිට නිදිමත එන බවට හඳුනා ගතිමි. මෙසේ හඳුනාගත් විට නිදිමත ගතිය නොදැනෙන්නට විය. මේ ආකාරයට කීපවතක් සිදු වුණෙමි. තවත් වරකදී ෂණිකවම නිදිමත ගතිය ඔළුවේ මුදුනේ සිට ඇවිත් නළල දෙපැත්තෙන් විදිරිය ගමන් කළාක් මෙන් දැනී ගියේය. මෙසේ සිටිනා විට එපා වීමක්, මත්ගතියක්, කම්මැලිකමක් සිතට දැනේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ උපදෙස් নমස්කාර පූර්වක බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඔය සූදානම් වෙලා ගියොත් ඒන කම්මැලි නිදිමත ගත්තී ද්වේෂෙන් තොරව බලන්න පුළුවන්. ද්වේෂයෙන් බැලුවොත් ඒක නාස්තියට යනවා. මේ භාවනාවේ වෙන එකක් කියලා මේක ඥාන සංප්‍රයුක්තව නැත්නම් ඥාන පදරමේ බැලුවොත් අපි මෙච්චර කල් කොච්චර ඕක මග අරලා භවනාව කුරුවල් කරගෙන තියනවාද කියලා. එහෙනම් මේ වගේ ආපු අවස්ථාවල් නිසියරින් අනුග්‍රහණ කරපු නිසා පිළිනොඳ පැද්දපු නිසා භාවනාව විහිං අවුල් කරගත්තද කියලා තේරෙනවා. ඒ තේරුණාට පශ්චාත්තාවයක් එන්න මොකද දැන් Taman දන්නවා මේ නිදිමත එනකොට දැක්කොත් ඒක පිළිබඳව ඥාන මූලකව බලන්න පුළුවන්. නැත්තම් ද්වේෂය තමයි එන්නේ. ද්වේෂ ආපු ගමන් මාරපාක්ෂිකයි. ඒ නිසා මොන දෙයක් ආවත් ඒ දේ දිහා ද්වේෂේ නැතුව ඥානපදමේ බලන එකට සම්පූර්ණ මනුස්ස වෙනස් වෙනවා. අරමුණත් වෙනස් වෙනවා. එයා ලියන කතාවත් වෙනස් කියන කතාවත් වෙනස්. ඒ නිසා සූදානම්ෙන් යන්න සූදානම් ගියාම මේ කිසිම දුකක් දුකක් වෙන්නේ නැහැ කියලා කියනවා. <coughs> තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දිනේදී ඔබ වහන්සේ පිළිතුරු දුන් ලිඛිත ලිඛිත ප්‍රශ්නයකට සම්බන්ධවයි. ඊයේ පරියංක භාවනාවේදී නිින්ද පැමිණෙන බවට සූදානම් වී ගිය විට ඊට පෙර එන සිසිල් ගතිය පිළිබඳව විස්තරය ලිව්වේ මමයි. ආශ්වාස දෙකක ඇති වෙනස හා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ඇති වෙනසත් එහි සඳහන් වුණා. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේ උපදෙස් දුන් ආකාරයට එම සිසිල් ගතිය තුළින් තවත් ඔබට ගොස් ආනාපානය බැලීමට දුන් උපදෙස් මම ඊයේ අත්අදා බැලුවා. මගේ අත්දැකීම මෙසේය. එම සිසිල් ස්වභාවය තුළදීත් මම උත්සාහ කළා සතුටුමත් වීමට. ආස්වාසය ප්‍රස්වාසය දැනෙන්නේ නැත්තම් එම සිසිල් බව පිළිබඳ සතුටුමත් වුණා. නමුත් මේ පරියංකය මම ඊටා විඩාපත්ව හා නිදිමතින් සිටි පරියංකයක් නිසා මේ ඇත්තටම නිදිමතද නැත්තම් නිදිමතට පෙර ඇතිවන සිසිල් බවද යන්න කීමට මට පැහැදිලි නැත. ඔබ වහන්සේගේ උපදෙස් දුන් පරිදි මම සිසිල් භවයේ සතුටුමත් වීමේදී එක විටම තිගැස්සී නැවත ආනාපානයට හිත යොමු වුණා. මෙසේ නිින්දෙන් තිගස් වුණාද යන්න මම මට අපැහැදිලි. තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් දුන් පරිදි හුස්මේ මුලැමැද අග සතුටුමත් වුණා. එවිට හුස්ම කුඩා කැබලි වරහන්තුල කොටස් වලට නිරීක්ෂණය වුණා. මෙම කුඩා කොටස්ද එකිනෙකට වෙනස් උණුසුම් ගති වලින් හා මෘදු ගති වලින් යුක්තයි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ අර සූදානම්ෙන් ගියාට තාම සම්පූර්ණ ප්‍රතිඵල ලැබිලා නැහැ. ඒ නමුත් වැර උත්සාහයේ ව්‍යායාමයේ අතහරින තු දිගට ගියාම මේ නිකන් ගලක් විනිවිදිනා වගේ වැඩක් ඔතන තියෙන. තරම්ම බලපතල කෙලෙසයක් තමයි නිින්ද කියන එක. ඒක එක සැරේදී මෙලෙක් වෙන්නේ නමුත් කරගෙන කරගෙන යනකොට ගන්න ප්‍රයත්නයේ හැටියට ඒකත් එක්ක ආහද වෙන්න පුළුවන් ගතිය. සූදානම් වෙලා යන්න පුළුවන් ගතිය ගියාම ඔය නිදිමත තව දුරටත් නිදිමතක් වෙන්නේ වෙන්දට නොතිබිච්ච අවධියකට දොරැවිලිමක් වෙනවා. ඒ නිසා නිදිමතට එන්න අරින්න බය වෙන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ওই කියන විදිහට ඒ ගල මෙලෙක් වෙනකම් මේ මේක දිහා නැවත නැවත යොදවන එකයි තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ ඔබ වහන්සේගේ දේශනාව ඉතා ගැඹුරුවත් කන් යොමාගෙන අසා සිටි නිසා හොඳින් දරාගත හැකි වුණා. මා තුළ පරියංකේ ඇති වුණු සැකය අස්ථාවරභාවයේ නැති වී ගියා. ගෝලයා ලැහැත්ති නම් ගුරුවරයා සියල්ල සපුරන බව මට ඊටා විශ්වාසයක් ඇති වුණා. ඔබ වහන්සේට දීර්ඝාස වේවා. ඒකම ගුරුනාථ කෙනෙක් වෙන්න උත්සාහ කරන එකයි තියෙන්නේ. යන් අපි ඊගා ප්‍රශ්න. දෙලුවන් සරණයි පරියංක භාවනාව. ආස්වාසය ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසය ප්‍රස්වාසය ගැහි ගැහීමෙන් සිදුවන ආකාරය දුටියමි. ඉන්පසු කෙටි උණුසුම් ආස්වාසයත් දිගු උණුසුම් ප්‍රස්වාසයත් දුටුවෙමි. පසුව ආස්වාසය ප්‍රස්වාසය සියුම් වන අවස්ථාවේදී චේතනා රහිතව බලා සිටියෙමි. හකු ගල් ගැසී ඇති බවත් කට ඇරී කෙල ගැලීමට ඇති බවත් දැනුනි. එපමණයි. පඩිකවල් ළඟ තියාගන්න ගයිදී. මුදිගට භාවනා කරන්න. නැත්නම් ආ රිට්‍රීට් ඕගනයිසර් කියන්නේ මේ කෙල මාලාව කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. පඩික්කම කියන්නේ කෙල මාලාව. ලකක් ළඟදී යන්නේ නෝ පඩික්කමක් තිබ්බාම මොකෝ කෙල ගහපුවාම මොකෝ අපේ වැඩේ වෙනවා නම් ඌට වැඩිය දොළපි දෙනියක් දුන්න ප්‍රශ්නයක්. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව සක්මනෙම්ම පැමිණ සිටගෙන සිටින අයුරු මෙනෙහි කර ඉඳ ගන්නා බව දැනගැනීමෙන් වාඩි උනේමි. එසේ වාඩි වී ශාරීරියේ දෙස හිස සිට දෙපතුල දක්වා දෙපතුල සිට හිස දක්වාත් කීප වරක් මෙනෙහි කර සිටියෙමි. ඉන්පසු නාසිකාග්‍රයේ සිත තබාගෙන ආනාපාන සති භාවනාවට හිත යොමු කෙලෙමි. ස්වල්ප වේලාවකින් නාස්කෝරයේ දිගේ ඊතා සෙමින් ආශ්වාසය ඇතුල් වී පපු කුහරය පිම්බෙන්නාක් මෙන් ඊතා සෙමින් නූලක් මෙන් ඇදී ගොස් පිම්බෙන ගතියක් දැනුණ විගසම හැකිලෙන ගතියක් දැනෙමින් සිහින්ව නූලයකින් මෙන් ප්‍රස්වාසයේද නාස්පුඩුවට පැමිණීමට සාමාන්‍ය උණුසුම් ගතියක්ද නාසයේ අග හැපෙන විට ඊට වඩා රස්නේ ගතියක්ද දැනිනි. මෙසේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වේගයේ දැවුනේ దేవතාවක් පමණි. නාසිකාග්‍රයේ සිත යොමු කරගෙන සිටමුත් ඉන්පසු කිසිම ආශ්වාසයක් හෝ ප්‍රශ්වාසයක් නොදැනිනි. මෙසේ සිටින විට ප්‍රීතිමත් ගතියක් දැනුනි. ටික වේලාවකින් සිත උඩු අතට ඇදී යනවාක් වෙන් දැනුනි. ඉන්පසුව හිස මතින් ආලෝකමත් ස්වභාවයක් දැනුණා. ඒ සුදු වර්ණයෙන් පෙරුණි. ටික වේලාවකින් නැවත නාසය මුලට සිත පැමිණි බව දැනුණා. නාසයේ සිටින විට ඊතා සෙමින් නාසයේ සිත සිටි තබා ගන්නා විට ඊතා සෙමින් ආස්වාසය ප්‍රස්වාසය දෙවරාවක් දැනුණා. ඊට පසු ශාරීරිය ඊතාමත්ම සැහැල්ලු බවට පැමිණියා. ආසනයේ ඉඳගෙන නැති බවත් වැටහි ගියා. දැනුනේ හිස් බවක් මෙසේ සිටින විට හිත නැවත උඩු අතට ඇදී යාමක් බවක් දැනුණා. කාන්තාරයක් වැනි කිසිවක් නොමැති හිස්ව තනක සිටින බව තේරුණා. සිත ඉදිරියටම ඇදී යන බව තේරුණා. ඒ තුරද දැනුනේ හිස් හිස්ම හිස් බවක් පමණි. සක්මන. සක්මන් භාවනාව වේගයෙන් පස් වතාවක් පමණ සක්මන කෙලෙමි. එසේ ගොස් කකුල බිම තබන විටම මම දැන් මෙතනයි සිතමි. යටි පතුලේ ඇට කැබිලි වදින බව දැනිනි. දන හිස නැමෙන බවත් එහි ඇති ගෝලාකාර ඇටය නිසා නැමෙන බවත් දැනුනි. කකුලේ දිගේ සිත ඇදීගෙන ගියා. පාදයේ විලුඹ ඇටය හා පතුලේ ඇටත් ඇඟිලිවල ඇටත් හොඳින් පෙනුණා. ඇටකටු පොළවේ තබන බව දකිමින් සක්මන් කළා. වැලිවල රළු සිනුදු බවක් තේරුණා. ඇට පමණක් පොළවේ හැපෙන බව දැනුණා. සිටගෙන සිටින විට හිස සිට දෙපතුල දක්වාම ඇට සැකිල්ලක් හොඳින් පෙනී ගියා. බෝවහන්සේට දළදා සමිත පිහිටයි. පරියන්ක විස්තර විතර නෑ සක්මනේ විස්තර ටිකක් තාම බොළඳ බන්ට මේ තියෙන්නේ ඒ නිසා ඒ දකින්න දේවල් දකින්න විදිහටම වාර්තාකරනද මේකේ තාම තියෙනවා මේ පරියන්කේ වාර්තාවේ ඇති හොඳයි කියන එක තමයි කෙටියෙන් කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සක්මනට ප්‍රතිෂ්ඨව මදක් නැවතී සිට සිටගෙන එම ඉරියව හොඳින් මෙනෙහි කොට පියවර තැබීම ආරම්භ වෙමි. දකුණ වම වශයෙන් මෙනෙහි කෙලෙමි. එක් එක් පාදයේ එසවෙන අයුරුත් පොළොව මත විලුඹ හා යටිපතුල සම්පූර්ණයෙන් ස්පර්ශ වන අයුරුත් වැලි තෙරපෙන අයුරුත් හඬ නැගෙන අයුරුත් ස්පර්ශයෙන් පාදයෙන් පාදයට මාරු වෙන අයුරුත් නිරීක්ෂණය කරගෙන ගියමි. පරියංකය. පට්ටලව හිඳ ඉරියව්වට හොඳින් ඉරියව්ව හොඳින් නිරීක්ෂණය කෙලෙමි. සට්ටමට පොළවේ වැඩි ඇති ආකාරයත් වාතය ශාරීරියේ දැවටෙන ආකාරයත් අත්විඳෙමි. උදරයට සිත් යොමු කළ කල ක්‍රමක්‍රමයෙන් ඉහළට පිම්බී එන හා ක්‍රමක්‍රමයෙන් පසුපසට හැකිලි යන උදරයේ නිරීක්ෂණය කෙලෙමි. මඳ වේලාවකින් පිම්බීම හැකිලිම ක්‍රමයෙන් අප්‍රකටව ගියත් ශාරීරියේ වේදනාවන් තදින්ම ප්‍රකට විය. වැඩි වේලාවක් වේදනාවක්න වේදනාවක්න නිරීක්ෂණය කෙලිමි. විටක වේදනාව තුළ මා ගිලී හිනු ගිලී යනු වැනි විය. විටින් විට උදරයේ පිම්බීම හැකිලීමද ප්‍රකට විය. තෙරුවන් සරණයි. ඒකේ තව ගැඹුරක් බලන්න ඕනේ නම් නැත්නම් තව මේක කලෙලි කර ගන්න ඕන නම් මේ වගේ තමව පේනකොට පුළුවන් තරම් පිම්බීම හැකිලීම පේන වෙලාවේදී විස්තර සහිතව බලන්න බලන්න පීය ගන්නවා වගේ මේ ගමන තියුණු වෙන්න පුළුවන්. දැනටත් නරක නෑ. නමුත් ඔය ටෙඩි තියුණු කරන්න පුළුවන් බවයි පේන්න තියෙන්නේ. තව මේට වැඩිය මේ මූල කර්මස්ථානේ විස්තර බලන ගතිය ගන්න. එතකොට මේකේ තියුණුකම ඇති ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මම වම් පාදය හා දකුණු පාදය දෙස මෙනෙහි කරමින් සක්මන් කෙලිමි. වරහන් තුල විනාඩි කිහිපයක් හිත තම්පත් වනතුරු පමණි. ඉන්පසු වම් පාදයේ ඔසවනවා තබනවා ලෙසත් දකුණු පාදයේ ඔසවනවා තබනවා ලෙසත් මෙනෙහි කරමි. මේ වන විට මගේ සක්මන හිමින් සිදුවිය. ශරීරයේද සැහැල්ලු වේ. ඔසවන විට පාදයේ සැහැල්ලු බව වරන් ඇතුලේ පාදයේ ඔසවනවා නිදහස්ව තිබෙන බව තප්පර ගණනක් එනම් පාදයේ තැබීමට පෙර නැවත තප්පර ගණන. පාදයේ තබන විට පොළවේ තද ගතිය දැනුනි. අපේ ශරීරයේ එක් මොහොතක එක් පාදයකින් පමණක් දරා සිටින බව මට අවබෝධ වුණි. මෙසේ එක දිගටම සක්මන් කෙලිමි. මෙසේ පියවර තබමින් නොකඩවා සක්මන් කරන විට පැය භාගයක් පමණ ගිය පසු කිසිම අනදීමකින් තොරව ශාරීරිය සක්මනේහි එහාට මෙහාට ගියේය. කිසිදු හැඟීමක්ද තිබුණේ නැත. රූකඩයක් මෙන් ගමන් කරනවා මෙන් දැනුනි. මේ මොහොතේ පිටත ශබ්ද අසුනත් හිත පිට ගියේ නැහැ. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා. ඒ අනායාසයෙන් යන්න ගත්තට පස්සේ තමයි ඇත්තටම සක්මන් භාවනා පටන් ගන්න. ඉතින් ඒතෙක් කරන ඒවා ඔක්කොම ඒ අනායතෙන් යන්න පුරුදු වෙන්න කරන පූර්වක්‍රියා විතරයි. ඒ නිසා සම්පූර්ණ අනායතෙන් අනේක අල්ලගත්තොත් නැවතිල කරන ඕනේ වැඩකදී මේ අනායාසයෙන් සිදුවෙන ගතියත් හිතේ විවිකයක් තියෙනවා. ආයාස කරගතිය આવොත් තමයි අපි මේ වෙහෙස තත්ත්වයටපත් වෙන නිසා මේකට ලොකු සංහසේ පාවිච්චි කරේ විස්්‍රාම වෙනවායි. සක්මනේ කරනකොට හිත විස්්‍රාම හැම වැඩක්ම gedara වැඩක් කරනකොටම අන්නේ විදිහට විස්්‍රාම කරන්න පුළුවන් නම් පෙරපින් කරලා තියෙන කෙනෙක් කියලා කියතයි. නැත්නම් තක්කු මුක්කුවේ දඟලන්න හදනවා කියලා කියන්නේ කොරස් කටේවත් අත්දා ගන්න බැරි එකක්. ඒකට හොඳ මේ පෙරහුරුවක් තමයි ඔය සක්මන් භාවනාව. පොඩි වැඩක් කරන ගමන් ඒකේ ලය අල්ල ගන්න ඕනේ. ඒකේ ලතාව. ඊට පස්සේ ඒකට ඉඩ දුන්නාම ඒක ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සතිය භාවනාවට වාඩි වී සිටින ඉරියව්ව වෙත අවධානය යොමු කරමින් විනාඩියක් පමණ සිටියෙමි. පසුව සිතට බාහිර අරමුණු ඒමට ඉඩ නොදී ස්වල්ප වේලාවක් සිටියෙමි. එවිට ආස්වාසය ප්‍රස්වාසය සිදුවන බව දැනිනි. පරිසරයේ ඇති සිසිල් වාතය ඉහළට ඇදීම ආස්වාසය ලෙසත් උණුසුම් වාතයේ නාසාග්‍රේ වැඩි පිටවීමට ප්‍රස්වාසය ලෙසත් හඳුනා ගතිමි. මේ දෙස නොකඩවා බලා සිටින විට මුලින් දිගු ආශ්වාසයත් ප්‍රශ්වාසයත් පසු කෙටි ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දුටුවෙමි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී ආශ්වාසය සියුම් වී ගියේය. නිදිබර ගතියක් දැනුනි. සුවදායි බවක්ද දැනුනි. බාහිර අරමුණු සිතට පැමිණියේ නැත. ආශ්වාසය ප්‍රශ්වාසය හා බැදී තිබුණු අතර එක ආශ්වාසය ප්‍රශ්වාසයක් හා අනිත් ආශ්වාසය ප්‍රශ්වාසය අතර විවේකී කාලයක් ඇති බව පෙනුනි. බාහිර වායෝ ධාතුව ඇතුළටත් ඇතුලේ වායෝ ධාතුව පිටටත් යන නිසා බාහිර වායෝ ධාතුවත් ඇතුලේ වායෝ ධාතුවත් එකක්ම නේද කියා අදහසක් ඇතිවිය. එපමණයි. වාර්තා ලියවිල්ලේ දිනුවක් පෙන්නට තියෙනවා. තවත් විස්තර ඉදිරිපත් කරනවා නම් තාත්තට වැඩිය දිනු කර ගන්න පුළුවන්, ගමන ඉක්මන් කර ගන්න පුළුවන්. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන. සක්මන් භාවනාදී වම් කකුල වම ලෙසත් දකුණු කකුල දකුණු ලෙසත් යම් ප්‍රමාණයක වේගයකින් විනාඩි 10ක් පමණ සක්මන් කෙලිමි. ඉන්පසු ඔසවනවා, යවනවා, තබනවා ලෙස සක්මන් කරමින් පාදයේ ඇඟිලි තද කරමින් එසවන ආකාරය ඇසවීමේදී යැවීමේදී ඇතිවන සැහැල්ලු ගතිය දැනගතිමි. එමෙන්ම විලුඹ ප්‍රධාන කොට පියවර තැබීමේදී ඇතිවන බර ගතිය දුටුවෙමි. මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කළ අතර පයට දැයෙන වැලිවල සුමුදු බව, තද බව අරමුණු කෙලිමි. වැලිතලය මෙතෙක් වැලිතලය මෙතෙක් පයට නොලද සාදර බවක් දැනුනි. වැලි පොළවේ මෙන්ම ලනුපැදුරේද සක්මන මේ ආකාරයෙන් සිදු කළ අතර පෙර දිනේ වම් පායේ මාපට ඇඟිල්ල ළඟ ඇඟිල්ලට සීතල වතුර බිඳුවක් පත්ත වී ඇති බව දැනුණත් එසේ නිරීක්ෂණය කරුවේට කිසිත් තිබුණේ නැත. සක්මන් වාර දෙක තුනකදී මෙවැනි දේ දැනුණත් ඊයේ සවස ලනුපැදුරේ කළ සක්මනේදී කලින් සීතල වතුර බිඳුවක් මෙන් දැනුණු තන පැතුරුණු ස්ථානයක සීතල දැනුනි. ඉන්පසු পায় ඔසවනවා යවනවා තබනවා වෙනුවට পায়ে ඇඟිලි තුඩු වලින් එසවෙන ආකාරයත් ගෙනියන ආකාරයත් විලුඹ ප්‍රමුඛ කොට තබන ආකාරයත් මනසින් මෙනෙහි කෙලිමි. ඒ සක්මනේදී gediya සක්මනේදී gediya පිටින් සිදුවන හැටි දුටුවෙමි. මෙම අවස්ථාවේදී පිටතින් පැමිණෙන සිතුවිලි ඊට අඩුව අතර පැමිණි සිතුවිලිද සක්මනට අරමුණට බාධාවක් නොවිනි. මේ සාමාන්‍ය ප්‍රමාණයක වේගකින් කරගෙන ලද අතර ඊට සිත් ගන්නා සුළු දෙයක්ද විය. කකුලේ මුදුනේ සිට පාදක්වා වෙන ක්‍රියාවලිය දෙස මා බලා සිටියේ වෙනත් අයෙකු ලෙසිනි. මෘදුය, සැහැල්ලුය මට සිදුවේ බලා පමණයි. බලා සිටීමට පමණයි. සක්මන් නොවන අවස්ථාවේදීද මනසට ඉහළ ලෙස අරමුණු වේ. සක්මන් නොවන අවස්ථාවේදීද මනසට ඉහත ලෙස අරමුණු වේ. අවසානච්චරයි. කියන්නේ කොයි ඉරියව්වේ හිටියත් සක්මන් කෙරුවා පරියංක හිටියා කියලා හරියන්නේ මේ අරමුණු එන එකේ අරමුණු වලට දක්වන පරියංක කියලා එකක් ඇත්තේ නැහැ. ඒක තියෙන්නේ අර කයත් එක්ක සම්බන්ධය පවත්වනකොට විතරයි. ඒ නිසා ඉදිරියට යනකොට කොයි ඉරියව්වෙ හිටියත් වෙත පැමිණෙන දේ බලන එක මිස තෝරන්න බේරන්නවක්වත් ඇයි එහෙම වෙන්නේ කියනවත් බලන්න පමා වෙන්නේ නැතුව ගියොත් බොහොම ඉක්මයි ගමන. ඉතින් ඒක තමයි ඔය දවස් පහක් හයක් ගත කරගෙන අපි ඇවිල්ලා තියෙන්නේ. දෙවියන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. සක්මන් භාවනාව. ඔබ වහන්සේ විස්තර කර දුන් ආකාරයට සක්මන් භාවනාව ආරම්භ කොට පාද වෙතම සිත යොමු කොට හොඳින් සිහියෙන් බලා සිටීමි. පාද ඔසවනවා, තබනවා, මාරුවෙන් මාරුවට පාද දෙකේ සිදුවන අයුරු හොඳින් සිහියෙන් බලා සිටි විට මුලදී පාදයේ විලුඹුව වැලිකට අතර තදින් තෙරපි ස්පර්ශ වී ඊළඟට පාදයේ අනිත් කොටස් බිම ස්පර්ශන ආකාරය සිහියෙන් දැක්කෙමි. සමහර විට පාද දෙකේ වැලි ස්පර්ශවන ආකාරය වෙනස් බව දැනුනි. පාදයේ විලුඹ ඊළඟට මාපට ඇඟිල්ල සිට කුඩා ඇඟිල්ල දක්වා ක්‍රමයෙන් බිම ස්පර්ශවන බවත් පාදයේ යටිපතුලේ පිටපැත්ත කොටස හොඳින් ගොරෝසුවට වැලි කැට අතරේ ස්පර්ශවන අයුරු දැනුනි. එක් එක් තැන්වල ඇති කුඩා වැලිකට හා තරමක් ලොකු වැලිකට පාදයේ ස්පර්ශ වන අයුරු දැනුනි. ඊළඟට පාදයේ යට කොටසේ සමග ඉහළ කොටසේද ධනයේ සහ උකුල් ඇටයේද කොටස්ද පාද නමන ගමන් පැද්දී ඉදිරියට යන බව දැනගතිමි. තවදුරටත් සිහිය යොමු කළ යොමු කර බලා සිටීමේදී පාදයට පාදස් සමගම මුළු කයම පැද්දෙන්නට දෙපැත්තට පැද්දෙන්නට වැනෙමින් පැද්දෙමින් යන අයුරුත් දකින්නට ලැබිනි. අවසානයේ හිසේ සිට පාද දක්වාම සියලු කොටස් පාද ඔසවන විටත් බිම තබන විටත් රිද්මයකට අනුව එහාට මෙහාට පැද්දෙමින් යන බව දැනගතිමි. තව ටික වේලාවක් කයේ වරහන් ඇතුලේ මස් මාංශ කොටස් තිබෙන බවත් නොදැනී ඇට සැකිල්ලක් පමණක් රිද්මයක අනුව දෙපැත්තට වෙනෙමින් ගමන් කරන ආකාරයත් දකින්නට හැකිවිය. කය මෘදුවටත් වඩා කය ඕනවටත් වඩා දෙපැත්තට පැද්දෙන බවක් දැනෙමින් සක්මන් කෙලෙමි. සිත වෙන අරමුණක් කරා නොගොස් බොහෝ වේලාවක් කය තුළම තබා ගැනීමෙන් සක්මන් කරන්නට හැකිවිය. තවදුරටත් කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බෝවහන්සේට නිවන් සුව අත් වේවා. ඒ වගේ සක්මන යාලු කරගත්තට පස්සේ ඒ ඇති වෙච්ච එකලස පුළුවන් තරම් පරියන්කට දාන්න. ඒකට වැඩිය ගැඹුරකට යන්න පුළුවන්. සක්මනේ තියෙන කර්මණීය භාවය නිසා නිසා ඒක එකිනෙකට ප්‍රතිඋප්පන්න කරගන්න හැටි පරියන්කේ සක්මන්ට සක්මන පරියන්කේට දෙක එකට ආවට පස්සේ දවස පුරාම සතිය පීඨන එක නිජපතා සතිය පීඨන එකට පොඩි අභ්‍යාසයක් ගන්න පුළුවන්. ඒ නිසා මේක සක්මන් සාර්ථක වෙච්ච වෙලාවක පුළුවන් තරම් ඒක පරියන්කේට අනුග්‍රහයක් වශයෙන් ලාභෙට වාසියට හරවලා වැඩ අරගන්න ඉගෙන ගන්න. ඒතර විනාඩි 45යි අපි අද පූර්ණ කාලයෙන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි සක්මණ සඳහා ඒ විනාඩි 15 උනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි වෙන කිවිචුකල දෙයක් තියෙනවා මේ වගේ අදාළ දෙයක්. ඒක සඳහා වෙලා ගන්න පුළුවන් කැමතිනම්. දැයි එහම අවශ්‍යතාවයක් පේන්නේ නැහැ. ඒ නිසා අපි ත්‍ක්මන සඳහා වේලාව ගන්න බලාපොරොත්තු අපි තුනට රැස් වෙනවා. සාමූහික භාවනා සඳහා සියලු දෙනාටම තෙරුවන් සරණයි.